සිංහල ප්‍රශ්නේ. ගෞරව ගෞරවනීය ස්වාමින් වහන්සේ දිත්තේ දිත්තමත්තන් දැකීම දැකීමෙන් පමණක් නතර කරන්න. සුතේ සුතමත්තන් ඇසීම ඇසීමෙන් පමණක් නතර කරන්න. මුතේ මුතමත්තන් යන්නේහි සිංහල තේරුම සහ එම ගාථාවේ අනික් pāli පද පේලියත් එහි සිංහල තේරුමත් කරුණාවෙන් කියා දෙන්න. දෙක ප්‍රපංච කිරීම යනු සිත දොඩමලු වීමද යන්න කරුණාවෙන් පහදා දෙන්න. සාමාන්‍ය දුරට ඇත්ත තමයි කියන්නේ. ඒ නිසා හොඳම වැඩේ යථාර්ථයේ සහ සංකල්ප කියන පොතේ මේක දෙන්න ලින්ක් එක. That is the perfect answer. When Jnananda's book now has been translated, Concept and Reality, it is giving as much as possible. Take time. Very difficult to give within uh, one hour. It may be about 100 pages. 100 pages. Now it's in the in the the e-copy. Uh, luckily, he is having the copy. I also can give the direction. Uh, please take it and read it, uh, not read and study it together with your meditation, then you can find some kind of a digestibility. If you are not meditating, don't read it. No use. So that means you are going to enlighten in this life, no reincarnation. So 30 minutes left. ගරු ස්වාමීන් වහන්ස පර්යංකේ ආරම්භයේදීම සමහර විට මූල කර්මස්ථානයේ වැටහීමටත් පෙර හදවතේ ගැස්ම ඔළුවේ වේදනාව නාඩි වැටෙන හැටි නාඩි වැටෙන ශබ්ද හා තවත් වචන වලින් කිව නොහැකි දේ තවත් වචන වලින් කිය නොහැකි දේ සිදුවේ මේ අතර පසු කාලයේ වරින් වර හුස්ම රැල්ල සහ සිතුවිලි සමහර විටක මනෝ විකාරද පෙනේ එමෙන්ම මෙම ඔළුවේ සිතින් වේදනාව භාවනා නොකර මෙම ඔළුවේ සිහින් වේදනාව භාවනා නොකරන අවස්ථාවලදීත් මම අත්දකිමි. මේ සඳහා ඔබගේ කාරුණික උපදෙස් নমස්කාර පූර්වකව ආයෙදිමි පෙරුවන් තරණයි. මේ තමයි දුක කියන්නේ. ඉතින් ඕක පිළිගන්න කැමති නැත්නම් උගටයි භාවනා කරන්න එන්නේ. උගට මේ අපරාධය සල්ලි දීලා කාමරයක් නාස්ති කරන්නේ. ඕක දුක කියන එක ඔය භාවනා කරත් තියෙනවනේ රත්. භාවනා කරලා ඊට පස්සේ අල්ලගත්තාම මල හොන්තෝයි භාවනා කරුවේ නැත්තම් මේක නෑ කියලා හිතුවේ දැන් ඒකක් තියෙන කියලා අල්ලි කචල එකක් එනවා. එනිසා එපානම් භාවනා කරන්න එපා. ඔළුවක් තියෙනවා නම් රිදෙනවා. ඕක නැත්තම් ඔළුවේ මොකුත් නැත්තම් ප්‍රශ්නයක් නෑ. ඔකේ සන්තෝෂ වෙන්න පුළුවන් ඔළුව ඇතුලේ මොකුත් තියනවා කියලා. තිබුණොත් දුකක්. යන් මේ ලෝකේ තියෙනවා නම් තියෙන දුක විතරයි කියලා බුදුහාමුදුරුවෝ කියලා. ඉතින් දැන් අපිට පේනවා ජීවත් වෙනකොට අපි කුෂන් එකක් උඩ හිටියා. ආහසේ හිටියා දුක දුකමයි. අපිට තමයි මේ කොට ඉන්නකොට නෑ පොඩ්ඩක් ඉස්සරහට ගියා නම් තනි වෙයි කියලා. නෑ. මේ පළවෙනි සිටේටම ඇත්තන මේ ගියා. ඉතින් බෑක් මම වාඩිලා නෑ. ආසාවෙන් ගියේ නිසා කරන්න දෙයක්වත් නෑ වාඩිලා හිටියා. මුනිත ජීතුන් තමයි හිටියේ. එතුමා කිව්වා ඉතින් මෙහෙමයි විපස්සනා අපි කරන්නේ වේදනාව එනවා. පුළුන් කොටයක් උඩ හිටියත් වේදනාව වේදනාවම තමයි. ඕන දෙයකට වෙනස් කරලා බලන්න කොයි දේ වෙනස් කරක්වත් ඔක වැඩි වෙනව මිසක අඩු කරන්නේ නැහැ. ඒ නිසා කොතනකද යාගේ නැත කරලා ඔක ඕකට මුණ දෙන්න. මේ මේ එළුවේ සිහින් වේදනාවක්ට වැඩිය හොඳද කැන්සර් එකක් තියෙන එක. ඊට වැඩිය හොඳ අම්මා ඉස්සරහම මැරෙනවා දකින්න එක. ඒ නැත්නම් වෙන අපරාධයක් වෙයි ඊත් එක බලනකොට මේ කොච්චර හොඳ වාසනාවන්ත ලෙඩක්ද? දරා ගන්න පුළුවන්. ඒකට හිත දැම්මනම් අනිත් වෙලාවෙ අපි හිත නිදාස්. මේකට හිත දාන්නේ නැත්නම් කබලෙන් ලිපට වැටලා ඔය භයානක දුකකට හිත යොදනවා කියලා කියන්න පුළුවන්. ඉතින් ඒ නිසා පැමිණි දුක් පැනිරයි කියලා සිංහලයේ තියෙන වචනේ අම්මපා සූත්‍ර පිටකේ නැති එක ගැන මට හරිම කනගාට. ඒ තරම් නෑ පැමිණි දුක් පැනිරයි. වෙන මොනම භාෂාවක්වත් නෑ ඕක. තමන්ගේ වෙත පැමිණි දුක දුක අවබෝධ කරගන්න. අපි ඒක තියෙද්දි දුක අවබෝධ කරලා දෙන්න කියනවා මේ සිහින් ඔළුවේ වේදනාව නැතුව. තේරෙන්නේ නැහැ. බුදුරජාණන්සේ කොච්චර ලස්සනට ඉස්සරහින් දුක්ඛාරි සත්‍ය තියලා තියනවාද? ඒක එනකොට අපි කියන ඒක එපා. මට දුක්ඛාරි සත්‍ය කියලා දෙන්න. මේ ඉතිකක්කම එපා. දතිකක්කම දතිකක්කමක් තියෙනවා. දතිකක්කම එපා. මට දුක්ඛාරි සත්‍ය කියලා දෙන්නේ අස්පනාව පිට. gediya පිටින්. බඩේ එකක්කම කරනවා වෙන ඕන එකක් ගන්න බඩේ එකක්කම එපා. මේ ඊගාව දෙන දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න. බුදුන්සේ කරරකවල ගෙනලා මේ කොයි යන්නේ රයිගම් පාරේ කවුරු බලන්නද නැන්ද බලන්නයි කවදද එන්නේ ඉරිදයි එන්නේ කියලා අරකටම ගෙනලා තාවි. අර විතරම්මෝ උතුමාගේ උතුමාකාරයක් දුන්නා මට මේ ආර්ය දුක්ඛ සත්‍ය කියලා එකක් වන්නෝටට ගෙදර කුස්ති මුල්ලේ තිබ්බකම තමයි. ඉති මේ ඇයිලා සුදු වැඳගෙන මහගුණ වල දාගෙන අනම් මනන් නටලා අන්තිරොඩට නටපොතොවිලකුත් නැහැ වෙරේ පළුවකුත් නැහැ දිනුනේ ඉතිකක්ම තමයි. ඔන්න බුදුහාමුදුරෝ කියලා. ඔව් කියලා හිතනවා ගෙදර ගිහිලා කියන්න දෙයක්වත් නැහැ. දැන් කට්ටිය මොකෝ කියන්නේ? අපි යනකොට යන්නේ ඉතින් සුදු වතුර නාගෙන කිරෙන් පැලින් නාගෙන කොහෙද දැන් රිට්‍රීට් යනවා. ගිහිල්ලා එනකොට හොම්බේ. ඔය වාගෙට hina එලා ලොක්ක බලා ඉන්නේ මොකටද කියලා හිතන්නේ. මුන් වාගේ අමන જાතියක් මේ පැමිණිච්ච දුක ගන්න නැතුව මේ බුදුහාමුදුරුවෝ ගාවට එනවා. බුදු අපේ જાතිය නෙමෙයි වෙන જાතියක තමයි ඒ උනාට කියපු වචන ටික නම් හරි වටිනවා. මිනිස්සයා කවදද මේ Taman උපයාගත්ත දේ ඒ එලි කියලා සුද්දෙක් ඇවිල්ලා හිටියේ අපිත් එක්ක නිල්ලඹ ඉන්න කාලේ. ඉතින් ඌ කියනවා මේ ඌ ගිහිල්ලා නෙදර්ලන්තේ ටෝක් එකක් දුන්නා. දෙනකොට කිව්වලු මේ Taman මේ කරන ටිකම තමයි මේ එන්නේ ආයේ වෙන මොනම දෙයක් පිටින් ගන්න. ඕක ඉතින් මොනව කරන්නයි කිය. ඉතින් එයා එයා කියනවා මේ කච්චිර කිව්වල හිතාගන්නේ කියලා අර හියුම් පයිප් තියෙන ලොකු ඒවා බෝක්කු කටවල් දාන ඒවා. සිමෙන්ට් වලින් හදලා තියෙන. මෙච්ච මේ කාමරේස් වගේ ලොකු එකක් තියෙනවා කියලා හිතන්නේ. දැන් මේකේ මඩ පිටින් කකුල් දෙක තියාන තමන් මෙහෙම ඇවිදිනවලු. ඇවිදින්න ඇවිදින්න හියුම් පයිප් පෙරලෙනවනේ. ටික වෙලා යනකොට මඩ කකුල් වගේ පේන්න පටන් ගන්නවා. ඉතින් මේ යකා බයිනවලු මේ බාන්න අලුත්ම හිම් පයිපේ මේ දැන් කවුද ඇවිදලා. ඌම කැරකිලා කැරකිලා යනකොට උගේම කකුල් දෙක තමයි. ඉතින් මේකලු ලෝකෙ කියන්නේ. ඉතින් කාට හරි පේනවනේ මේ ඇවිදින එකම හිම් පයිපේ කියලා. එතන ඉන්න කතෝලික මිනිසෙකුට තද වුණාලු පුදුමාකාර තදවිල්ල. ඒතරම් දෙයි කෙනෙක් නැද්ද? ඒ ඔක්කොම Tamanද කරන්නේ කියලා. ඉතින් මිනිහා කිව්වා මිනිහා කෙනා ඌට විතරලු තේරිලා තියෙන්නේ. හැබැයි ඒකත් තද වුණා. ඌට විතරයි තේරිලා තියෙන්නේ මේ තමන්ගේම කකුල් දෙක පේන්නේ. ඉතින් නැති කරන්න පුළුවන් කියලා. දැනුත් ඇවිදින්මින් ඉන්නේ. දැනුත් මේ මඩ ගන්න කකුල් දෙක ඇවිද ඇවිද ඉන්නේ. ඔළුවක් තියනවනම් ඉසිකක් කොහොමද වෙන්නේ මොකද කියන්නේ. ඒක හොඳ කවියක් තියෙනවා. ඒක මට නාටකම් මතක නැහැ නේ. ඉදි මොකා වෙසෙන්නියා ඊසෝ කුණා වෙසෙන්නියා ඒකගේ අනුහසින්නියා ඉසේරෝ කනසෙන්නියා දතේ මොකා වෙසෙන්නියා දතපනුවා වෙසෙන්නියා ඒකගේ අනුහසින්නියා දතේ රෝග දත වුණා නැති කරන්න එපා නැති කෙරුවොත් ඊට වඩා වහනකක් කියලා උගේ අනුහසින් දතේ රෝග නැතෙන්න ඇහි මොකා වෙසෙන්නියා අතපනුවා වෙසෙන්නියා බඩේමක වේසෙන්නියා බඩපණුවා බොහෝම ලස්සනට වනවලා කියනවා. ওই පැමිණිච්ච දුක අරසකරනද ඔයිට වැඩි දුකක් එන්නේ නැහැ. ඕක අයින් කරානේ අනිවාර්යයෙන්ම ඊටයි ලොකු දුකක්. නිසා හෙම්බිරිසා ඉතාම බය ලස්සනම රෙඩේ හෙම්බිරිසා තියෙන කිසිම වෛරස් රෝගයක් එන්නේ නිසා සල්ලි දීලා හරි හෙම්බිරිසාවක් තියාගන්න. කිසිම වෛරස් කියන්නේ හරි භයානක රෝග ඕන තරම් කෙන්න පුළුවන්. හෙම්බිරිසා නිතරම තියාගන්න. බඩේ එක පටිපණුවේ තියාගන්න එකෙක් ඉන්නවනේ දෙකයි ඉන්නේ. ඌ නෑ එනවා එකේ. ඒ නිසා එක බඩ පටිපණුවේ තියාගන්න. උගේ යන වශයෙන් තමයි බඩේ රෝග නැහෙන්නේ. මේ මේ සරල භාෂේ තේරෙන්නේ නැතුව අපි මේ කරන කුණුහරුප ওই සිගක්කම නැති කරුවා නම් කැන්සර් එකක් එනයි මේ බොන බේත් වලින්. Iatrogenic effect. ඉතින් බයිසෙකක් හොඳයි. ඒ දිගට ඒ ඉස්සර මම මිදුලට පැනලා කෑ ගහනවා මම දන්නේ නැහැ මේක තේරුමක් දන්නේ නැහැ. ගිහි කාලේ නෑ නෑ නාටකමක් තියෙනවා. ඒ ඒ නාටකෙමේ කියනවා මේ ඔෆිස් එකට ගියාම ඔෆිස් එක වවාගෙන කන જાතියක් කියනවනේ. උගේට කියලා වැඩේ ගනින් ඕක හදන්න යන්න බෑ හදන්න බෑ. ඌට ගාන දීලා වැඩේ කරගනි. පියන්නම් එතන වැඩ කරන්නේ ඌ අල්ලගනි. වැඩේ ඕක හදන්න බෑ. ඔය සිස්ටම් එකේ තියෙන බියුරෝක්‍රැට්. මේ ඉතේ මොකා වෙදෙන්නියා ඉත පණුවා වෙදෙන්නියා ඒකගේ යනවා දෙන්නියා ඉතේ රෝග නැසෙන්නියා අපි හිතුවොත් මේ ඉතේ රෝග නැති කරපු ගමන් මතක තියාගන්න අනිවාර්යයෙන්ම හොඳ එකක් එනවා ඔය තියෙන පිස්සුව නැති කරොත් හොඳ පිස්සුවක් එනවා ඊට පිට වඩා හොඳ මේ ඔරිජිනල් එක කැමිනිදු මම දන්නේ මම අපේ අම්මලා හැම ඒ එච්චර විශාල පවුලක් කරද්දී කොච්චර ලස්සනට විහාරමාදේවි වගේ වැඩ කරන හිටියද ඕනෙම දෙයක් ආපහු කියන්නේ ඔය පැමිණි දුක පැනිරායි. ඕකේ ඕක ඕක කාගෙන යන්න. අය මොකුත් හොයන්න යන්න එපා. ඒකට ඒකට ඇඩ ගහනවා. ඒකත් පිළිගන්නේ මේ කරදරයක නෙවෙයි පැනිරාකට. අපි අහන ප්‍රශ්න දිහා බලන්න. මීට වැඩි සංගලක් ඉල්ලා ඇඬුවෙමි දෙපා නොබැටි ඔබ දකින්න තුරා. කුංකුම අංජන ඉල්ලා ඇඬුවෙමි දෙයක් දෙනෙත් නොබැටි අපි දකින්න තුරා. අපි මේ කික් සපත්තු ඉල්ලලා අඬනවා කකුල් දෙක නැති මිනිහ දකින්න ගව්ව මොනවා ඉල්ලලා අඬද YouTube එකේ කතාවක් තියෙනවා ස්ටේෂන් එක මිනිස්සු පොතක් කියවනවා ළඟ ඉන විසු ළමෙක් නෑ ඔළුව මේ ඇස් පේන්නේ නැති සුදු හැරමිටියක් තියාගෙන අර මිනිස්සුන්ට පොත කියව එක පාට hina යනවා අර ඇස් දෙන්නේ නැති එක හිතන්නේ මට hina වෙනවා කියලා වෙන්න ඇති මහත්තයා ඇයි hina වුනේ ඈ කියලා නෑ මම මේ පොතක් බැලුවා ඒක ලස්සන කතාවක් තියෙනවා මට කියන්නකෝ කියන අයක කියනවා මේ ඒ මනුස්සයාට අද අනේ බඩිගක්කමක් කියනවා කකුලත් කොරයි ඉතින් මේ මනුස්සයෙන් අහන කවුරු හරි අහපුවාම කියනවා අයි අයි තමසෙන් බඩිගක්කම මේ කකුල කොර නිසා තමයි බඩිගක්කම ආවේ කියලා මනුස්සයා කිව්වා කියලා මේ කියන කිසිම සම්බන්ධයක් නැති ඒක නිසා මට hina ගියා. ඉතින් අර මනුස්සයා කියන මාත්‍යා කියලා වල්ල මටත් දෙනවද? සබල්ලා අහනවා වට ඇස් නැහනේ. නෑ පොතද? නෑ ඇස් දෙක. ඉවරයි. අපි මේ ඉල්ලන්නේ පොලරොයිඩ් කණ්ණාඩි කොටම. සංග්ලාස සූ ඉල්ලන්නේ ඇස් දෙකක්. අපි මොනවද මේ ඉල්ලගෙන මේ අඬන්නේ අපිට දීලා තියෙන එක නැතුව මොකද්ද පොත දීලානේ නෑ මාත් ඇස් දෙක ඉවරයි ඔක්කොම අපි ওই හිතන්නේ සබම් බබුල ඉවරයි ඒ නිසා ඉසේ එකක්ම කොච්චර වටින දෙයක් කියලා හිතන්න. ඔය ඩයිනෝසිරස්ලාට එමෙ එන්නෙම නැහනේ. මොකද මොලේ නැහැ. ලොකු ඇඟක් තියෙනකොට ඔලුවක් නැහැ. උඩ ඉසේ එකක්ම නැහැ. හරි වටිනවා. අපිට තියෙන ලොකු ඔලුවක් ලොකු ඉසේ එකක්ම තියෙනවා. ඔයිට තව බ්‍රේන් එක වැඩෙන්න වැඩෙන්න ඉසේ එකක්ම හොඳ එක එනවා. තව එන්න ඉන්නවා එන්න තියෙනවා මේ මේ දැන් කියනවා මේ මේ මාස ඉවර වෙන්න ඉස්සෙල්ලා ලෝක විනාශ වෙනවලු. 2012 නෙවෙයි 2016 එනවයි කියලා. ඉතින් එතකොට අහන්න බලන්න කියලා මේ ඉසේකක්කොන මොකද කරන්න කියලා. <laughs> පව් පව් මේ යෝගාවචරයන්ගේ තියෙන මන්ද බුද්ධිකකම කියලා මම ප්‍රසිද්ධියේ කියනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ දුර කතර ගෙවා අප වෙනුවෙන්ම මෙම වැඩමුළුවට වැඩම කර අපට කළ උතුම් ධර්ම දේශනා අවවාද හා අනුශාසනා කළා පමණක් නොව වචනයෙන් ප්‍රකාශයට ප්‍රකාශ කළ නොහැකි ධාර්මික මහඟු ආදර්ශමත් අප හැමදෙනා ආදර්ශයක් අප හැමදෙනාටම ඔබ වහන්සේ දුන්නා නොඅනුමානයි. ස්වාමින් වහන්සේ බුද්ධෝත්පාද කාලයක් නොවුවත් බුද්ධෝත්පාද කාලයක් වුවත් ඔබ වහන්සේ මෙම ස්ථානයට නොබසින්න නොවඩින්නට ඔබ වහන්සේගේ ධර්ම උපදේශ ධර්ම දේශනා නොවසන්නට අපි කෙසේනම් මේ සසර දුකින් නිදහස් වන්නට සිතන්නේද මේ යන ගමනේ බාධක හිරිහැර ප්‍රශ්න දහසක් ගැටළු කෙසේනම් අපි විසඳා ගන්නේද? සසර ගමන් කළ පින් බලයකින් අප හැමට මේ ආත්මයේදී බුදුහාමුදුරුවන් හා සමානවම ඔබ වහන්සේ අප සැමට උපකාරී වූ බව මගේ හැඟීමයි. ස්වාමීන් වහන්ස අපි ජීවිතයේ අනේක වාරයක් බුදුබණ අසා ඇත. එහෙත් අපිට තේරුම් ගත හැකි පරිදි අපිට ගැළපෙන අයුරින් බුදුරජාණන් වහන්සේගේ බුදු වූ පසුව කළ ධර්ම දේශනා ඒ අයුරින්ම වහන්සේගේ නැසීම අප කාගේ තුදාර වාසනාවයි. ගරු ස්වාමීන් වහන්සේ මෙහි වැඩ සිටි කාලයේ අපි කාගෙන් හෝ නොදැනුවත්කමින් සිතින්, කයෙන් හෝ වචනයෙන් කිසියම් වරදක් සිදු වුණා නම් මේ හැම දිනාම වෙනුවෙන් අනේක වාරයක් ඔබ වහන්සේගේ දෙපඳ නම දෙපා නමා දෙපා නැමෙද සමාව අයදිමි. ලෝකය පුරාම ඔබ වහන්සේ මේ කරන පුණ්‍ය කර්මය සාසනික සේවය ಗುಣ ප්‍රකාශ කිරීමට වචන වලින් මාහට කළ නොහැක. අප සැමගේ নমස්කාරය ඔබ වහන්සේට පූජා කරමි පූජා වේවා. එමෙන්ම වසර ගණනාවක් මෙම වැඩසටහන සංවිධානය කරන ශිරෝමී මහත්මියටත් මෙවර විශේෂ කාර්යභාරයක් ඉටු කරන දුමින්ද පැල්මඩුල්ල මහතාටත් ලාකෝන් මහතාටත් මෙයට සහභාගී වූ හැම දෙනාටත් මෙයට දැන නොදැන සහයෝගය දුන් හැමටත් මේ පින් බලයෙන් උතුම් වූ නිවන් මාර්ගය අවබෝධ වේවා ධෛර්යයෙන් උත්සාහයෙන් උපයාගත් උතුම් සතිය සති බලයක් බවටපත් වේවායි ඔබ සැමට ප්‍රාර්ථනා කරමි ශ්‍රයානි ඇතුළු පිරිස හෙට ඉඳ තිබ්බ ලියුමක් කලින් ඇවිල්ලා <laughs> ඈ නෑ මං කියන්නේ කොහොම හරි අපේ මරර දැන්නීම තියෙන හෙටටනේ. කලින් කලින් ශෝකාලාපයයි මේ අවෝ ශෝකේ කියලා. බලවල්ලාට ආදිත්‍ය කට්ටිය විනය දීතිම කියලා යනවා. තව බලලා නෑ. මගේ ජීවිතේ හරියට අහලා තියෙනවා වගේ ශෝකාලාප. තවත් තුන හතරක සැරයක් එකක් තියෙනවා. දැන් එතකොට ඒ කියන්නේ ප්‍රශ්න ඉවරයි. තව විනාඩි 10ක් තියෙනවා. 10ට පොඩ්ඩක් වැඩි නේ ඔල්ලෝ තිබුණා. අයිගෙන අයින් කරපේක. ඒ අයින් ඉතින් වෙන්නේ මටත් අර ලීමගේ සමාවිල්ලන් වෙනවා. මම ඇති වැරද්දක් වුණා නම් සමා වෙන්නේ කියලා. මොකද බයින්ඩ ගත්තාම මම ළඟත් ඔය සීමාවක් නැහැ. මම ළඟ නැහැ මේ අයියලාද අක්කලාද පිට රටද අනම්මනක් නැහැ කියන එක කියන. ඒ නිසා එහෙම කැමති නම් මගේ නරක වචන අහන්න නෑ. ඒ කියන්න බෑ. කොතන කොයි වෙලාවට මොනව වෙනවද කියන්න බෑ. Venerable Bhante, you recently said something along the line of line of that no one can prove in reincarnation or that law of karma. However, isn't it possible to ascertain for oneself that rebirth is true by attaining the appropriate knowledge for that? That is, pubbe nivas, jnane. I think Similarly, isn't there another knowledge that the meditator can gain to see how beings appear in various states based on their karma? It would be good if Bhante could clarify this. ඒකට බුදුරජාණන් වහන්සේ කියලා තියෙන මේ එකක්වත් දුක දැනගන්න දුක නැති කරන්න අවශ්‍ය නැහැ. බුදුරජාණන්සේ එකම ඉගැන්වීම තියෙන මේ දුක දුක නැති මාර්ගයේ මිස ඕක නෙවෙයි. ඒ නිසා ඒක තියෙද්දි මේ පැත්තේ දිනවයි කියලා කියන්නේ බුදුහන්සෝ කන පිට හරවන්න. ධර්මේ කන පිට හරවන්න. ඉතින් බලන්න මේ අපි කරන වැඩේ පැමිණි දුක අවබෝධ වෙනවාද? පැමිණි දුක. ඒක නැති කරන්න කරදර කරනවා නම් අයින් කටයුතු කරනවා නම් ඒ කොයි එකත් අපිට මේකට අදාළයි. එහෙම නැතිවල ඔප්පු කරත් නැතත් තන්නේ කරම අපේ හිත නමකාරිනවා. අපි මාත්‍රුකාවෙන් පිටපරන. ඒක විශාල මේ දාර්ශනික ප්‍රශ්න කතා කරනවා, ධාර ප්‍රශ්න කතා කරනවා. හැබැයි වර්තමාන මොහොතේ සතියේ. අනේ ඒක තේරුම් ගන්න පුළුවන් නම් මේ බරපතල ප්‍රශ්න වලට අපි උඩ උත්තර දෙන්න හදන්නේ අපි මේ ප්‍රධාන ප්‍රශ්න විසඳගෙනද කියලා. ඒක තමයි බුදුන්ස කියන්නේ මම මේ ලෝකෙට ආවේ වෙන මොනක්වත් කියන්නේ මේ දුකත් දුක නැති වීමේ මාර්ගයත් පිළිබඳව අනිත් ඔක්කොම ඒකට ආයේ සන්රි අයිටම්ස්. ඒව ඉස්සරහින් තිබ්බ ගම එකක් වෙනවා. මේ පැමිණි දුකට අපි එළඹ සිටින්නේ සතිය නැති වෙනවා. ඒක නැති කිරීමේ මාර්ගයක් වෙනුවට කොහෙදෝ යන එකක් අල්ලන. ඉතින් ඒක මේ සාමාන්‍යයෙන් ධර්ම සාකච්ඡාවක චතුරාර්ය සත්‍ය වාගේ ප්‍රශ්න හතරක් මම දැකලා තියෙනවා. එකක් ඔය පුනරුත්පත්ති ගැන ඇහුවේ නැත්තම් ධර්ම සාකච්ඡාව වැඩක් නැහැ. දෙක මේ පිං කරපුවාම මේ මනසට පිනේ යනවාද? මස් මාළු කෑවොත් නිවන් දකින්න බලන්න බැරිද? ගෑනුන්ට බුදු වෙන්න බැරිද? ඕන්න චතුරාර්ය සත්‍ය වාගේ. <laughs> ආහනවමයි. ඇහුවේ නැත්තම් ඒ සාකච්ඡා ඇති වැඩක් නැහැ. රේඩියෝ එකේ අහන විට උදේල හැන්දෑනක අහන්නෙත් ඔච්චරම හැමදාමත් උත්තර දෙනවා එක එක්කත් නතර කරන්නේ හැමදාම ප්‍රශ්න. ඒ නිසා හොඳ වැඩේ රේඩියෝ කන්න දෙට පොයි ඉවරයි. මෙච්චර මේ පටන් ගන්නකොට අපි කියලා පටන් ගන්න මෙන්න මේ අපි පොඩි තීම් එකක් තෝරගත්තා. ඒ තීම් එකේ යන්. ඒකට අපි එකඟව මෙන්න නීති කියලා පටන් ගත්තට පුළුවන් තරම් බලන්න ඒකෙන් පිට දේවල් වලට අදින්න. ඉතින් ඒක මේ වළක්වන්න බෑ. ඒ අර මම දැකලා තියෙනවා මේ ආර්කික් බඳපුවාම ඒක හර කණ්ඩ බැරි හරියට දිව දාලා කඩමු නැහැ. අර ඉන්න ටික පාගනවා. හතර කුරෙන්ම මඩ පාගගෙන ඇද්දගෙන දිවෙන් ඒ මිනිස්සයයි හරකයි කිසිම වෙනසක් නැමේ. දීලා තියෙන එක කෑවනම් ඌට කාලේ ඉවර කරගන්න බෑ. වැටක් තියෙනවනේ වැට ඇස්සේ අත දාලා පව් අපා. ඒ නිසා ස්ථානයකට ගියාට පස්සේ ස්ථානයේ විවස්ථාව අහගන්න. දැනට ගියාට පස්සේ කාලතරණ අහගන්න. ඊට පස්සේ අහන මේ අපි ඉන්න තේමාව. ඒ තේමාවෙ පිටපයින් එක තමයි කාමිකයන්. මේ දීලා තියෙන අපි ඇඳග අපි මේක තුළ ඇඳගන්න ඉර. ඒකෙන් පිටපයින් එක තමයි කාමිකයන්. ඒ නිසා අරක ඇතුළේ ඉන්න තියෙන අපහසුව. මොකද ඒ ඉතින් කොහොමද උපයපු දෙන්නේ ගැන වටිනාකමක් නැහැ. අර උපයගත්ත නැති දේවල් අර එළ දෙන කරන වැඩේම තමයි. දිව දිව දාලා කනවා. කටුගම්බි අස්සේ ඔළුව දාගෙන කනවා. ඒ පාගන්නේ කුර හතරෙන්ම අර හොඳ තනකොළ ටික. නැති එක. ඉතින් මෙහා පැත්තේ ඉන්න දෙනට පේනවලු ගඟෙන් එහා පැත්තේ ඉන්න දෙනට යායට තනකොළ තියෙනව නැද්දකින් මං ඉන්න හරිය තන්න කර වෙලිලිච්ච කොළ තියෙන්නේ කියලා. එහා පැත්තේ ඉන්න දෙනට පේනවලු අර දෙනට නම් ෂෝක්ට යායට තනකොළ තියෙනවා මං ඉන්න තැන තියෙන්නේ වෙලිලිච්ච තනකොළ විතරයි කියලා. කොහොමද other shore is better than greener than this one. ඉතින් ඒ නිසා අපිට කියලා දුන්න ටික වෙතියේදී කියලා තිබුණ නැති ටික අදාළ නැති ටික අපි හිතනවා හරිම ජූසි, හරිම සැපි. ඒක හොයන්න හදනවා. ඒකයි ඔය කමඨං සුද්ධ කිරීමේ අපි තිබ්බ වැද්දගත් පීවර හතර තමයි ඉස්සරහින් ගැන තියෙනවා. මෙන්න මෙච්චර අපි කතා කරන්නේ. ඉන් පිට යනවනම් මේ මේ මේ මේ කැපකාරයා කියන එක්ස්ට කියන වයින් කළා දාන්න. මොකද මම ඇතින් අනම්මනම් කියනවා. එතකොට මම මම කාලා තියෙනවා. ඇති වෙන්න කෑව මාස 18ක් බුරුමේ ඉඳගෙන මේ මේ යන්නේ කොයි කියලා අහනකොට මල්ලේ පොල් කියලා. කියන්නෙම මල්ලේ පොල් කියලා තමයි. ඉතින් මේ බොහොම සරල වැඩේට ගත්තාම නිවන කියන කෙච්චර අමාරු නෑ. ඒ නිසා මේ ප්‍රශ්නත් උත්තර දුන්නයි කියලා දාගන්න. ආසර ස්වාමීන් වහන්සේ මම අහපු ප්‍රශ්නේ ඔළුවේ වේදනාව පිළිබඳ ප්‍රශ්නේ මම හිතන්නේ I am sorry. දන්තෝසේන පුළුවන් ඔළුවක් තියනවා කියලා. හරි අපි අපි ලෑස්ති. <laughs> මම හිතන්නේ ඒක මම අහපු විදිය වැරදි කියලා හිතෙනවා. එනිසාද බලාපොරොත්තු වුණ උත්තරේ නෙවෙයි මට ලැබුණේ කියන උත්තර බලාපොරොත්තු වෙන්න එපා. Taman ඕන උත්තරේ හම්බ වෙන්නේ නැහැ. සමාවෙන සමනාස ඇත්තම මේ ඒ ඔළුවේ වේදනාව නැති කරගන්නේ කොහොමද කියන එක නෙවෙයි මගේ ප්‍රශ්නේ උනේ. මේක මේ භාවනා පරියන්කේ නොවන වෙලාවෙත් එන එක ඒක සාමාන්‍ය දෙයක්ද කියන එකයි වගේම මේ භාවනා කරන වෙලාවේදී ඒක එනකොට ඒ දිහා බලාගෙන ඉන්නවාද එහෙම නැත්නම් එන සිතුවිලි එන එන ඕනම සිතුවිල්ලක් දිහා බලාගෙන ඉන්නවාද කියන එකයි. ඒ ලියුම ලියනකොට පටන් ගන්න තිබුණා මූල කර්මස්ථාන කියන වචනේ. නේ? මූල කර්මස්ථානේ මොකද්ද කියන තරම්වත් මූල කර්මස්ථානට ගෞරවයක් නැහැ. අනෙක් තියෙන සේරම ගැන අල්ල ගිය මුල ගිය විස්තර අහනවා මම කරන්නේ අසවල් භාවනාව ඒකෙදි මෙහෙමයි කියලා ඉවර වෙලා එතකොට අතුරු දෙයක් විදිහට ඕක කිව්වනම් අපි උත්තරයක් හොයාගෙන කතා කරන්නේ දැන් උත්තරේ එන්න පුළුවන් පැත්ත පැත්තක දාලා දැන් කතා කරනවා වේදනාව බලන්නද හිතවිලි බලන්නද කියලා මම දන්නේ මම වැරදවගෙන කතා කරන්නේ කියලා මූල කර්මත්තා ගැන කතාවක්වත්ම කරන්නේ නැහැ ඒකට කොච්චර මහන්සි වෙලා තියෙනවද කියලා බලන්න කියනවා වார்த்தාවල් ලියනකොට මොනවා හරි තමන්ගේ මූල කර්මස්ථා ගැන කියලා ඒකට මේ ප්‍රශ්නේ තියෙන සම්බන්ධතාවය යහුවනම් ඒකට හරිම වටිනවා. ආයෙත් ආයෙත් තහම බලන ප්‍රශ්නේ ඒකට සභාවට ගැලපෙන විදියට. මම පරියන්කේ මූල කර්මස්ථානයේ සිත යොදමින් සිටින මූල කර්මස්ථානේ මොකද්ද කියලා කියන්න තරම් අනුකම්පා කරන්න අපා. එච්චරයි මං කියන්නේ. ඇයි මෙච්චර තරහා? අපි දැන් මේ කතා කරන්නේ පුද්ගලෙක් පිළිබඳව මේ රිසර්ච් පේපර් එකක් ලියනකොට මගේ මූල කර්මත්තානේ මේකයි. ඒක මට පේන්නේ මේකයි කියන එක අහන්න මං කන් දෙකම රුකුළු කරන අහගෙන ඉන්නකොට කියනවා මූල කර්මත්තානේ ඒක පැත්තක දාලා ඔන්න යන්න හදනවා. කොහොමද වහන මේ වංචනික ස්වභාවය අපි යන්නේ කොයිද කියලා අහනකොට මල්ලේ පොල් කතාවට පාර හදාගන්න හැටි. මූල කර්මත්තානේ කියන්නේ ඉදිරිපත් වෙච්ච හොඳම වෙලාව කියලා ඒකට ওই ප්‍රශ්නේ සම්බන්ධ වෙන්නේ නැහැටි කියන්නේ. ඒකට අපිට ඕන තරම් උත්තර හොයන්න පුළුවන්. කොච්චර ඉක්මනට මේ මූල කර්මස්ථාන කියන එක නොකිය මල්ලෙන් ගහලා පැත්තකට දාලා ප්‍රශ්න පිටසරහට කරගෙන ප්‍රශ්න වලට මුල් තැන දීලා කතා කරනවාද කිව්වොත් ඒ කියන්නේ අපි කොච්චර ටෙන්ෂන් එකකට කැමතිද කොච්චර ෆ්‍රස්ට්‍රේෂන් එකකට කැමතිද කොච්චර ප්‍රශ්න වලට කැමතිද කියන එකයි මේ මෙතන පෙන්වන්න දන්නේ ප්‍රයොරිටි සිලෙක්ෂන් එක. මූල කර්මස්ථාන මුල් තැන රචනයේ 80ක් ලියන මූල කර්මස්ථාන කියන්නේ. ඒතර ඉතුරු 20 කියනවා මෙන්න මේ මෙහෙම කරගෙන යද්දි මෙන්න මේ ප්‍රශ්නේ මතුණා. එතකොට අර 80ෙන් ගන්න පුළුවන් ඕන තරම් raw material අර 20ට උත්තර දෙන්න. මේකේ මූල කර්මත්තානේ කියලා කිව්වා. කියපු ගමන් ට්‍රක් එක මාරු කරා වමට සිග්නල් දැම්මා දකුණට කැපුවා දැන් යනවා ඊට පස්සේ ගාලා ආයෙසරයක් මං ඉලා ඉන්නවා ප්‍රශ්නේ රීෆ්‍රෙෂ් කරන්න මේ මොඩේ හදන්න බැරි මොඩේ හදන්න මමත් හදන්න හැදෙන්නෙත් නැහැ මගෙත් ඔයින් එහාට කොහොමඩක්වත් ගන්න බෑ මම කවුරු කොතනදී ඇහුවත් මගේ ව්‍යාපු මේ මේ ප්‍රතිචාරයත් ඔච්චරමයි. මාත් හැදෙන්නේ දැන් වයසයි. සමා වෙන ස්වාමීන් වහන්සේ. මම පරියන්කේදී කොහොමද කියන්නේ? සතිය නෑ ඔක දැන් ඒක නිෂ්ප්‍රභායලා <laughs> ඒක නිෂ්ප්‍රභ වෙලා. පරියංකයේ ඉන්න වෙලාවේදී මොකද්ද මූල කර්මස්ථානේ? හුස්ම රැල්ලට වගේම එන සිතුවිලි වලට නෑ කියන්න එපා ඒව මොකුත් කියන්න එපා මූල කර්මස්ථානේ මොකද්ද කියලා ඒකෙත් එක්ක ඇතුළ කියන්න. ඔය තව හිතවිල්ල දාගත්ත ගමන් මූල කර්මස්ථාන 150ක් ලැබුවා. රචනයේ පටන් අර ගන්න මගේ මූල කර්මස්ථාන මේකයි මම මෙහෙම හිතේදී මට මෙහෙම වැටුනේ ඊට පස්සේ ඕනම කෙනෙක් ක්ලාස්ටි අහගෙන ඒකට කක්ක දාන්න එපා මම මූල කර්මස්ථානේ ආනපාන මම ආස්වාසය මෙහෙම මෙනේ කරා මෙහෙම වැටුණා කියලා කිව්වනම් ඉතින් ඊට පස්සේ ඔයාගේ ප්‍රශ්නෙට ඕන තැනකට උත්තර දෙන්න පුළුවන් ඒක කියන්නේ කොච්චර අමාරුද කියලා බලන්න මේ විදිහට 1 to 1 උත්තර දුන්නත් අපි කොච්චර අමාරුද කියලා බලන්න මේ විද්‍ය බඳුරට විද්‍යාවට වැදුනේ පඳුරට වෙන හැටි කොමියුනිකේෂන්. කවදාවත් අපිට කියන්න හොඳ කියෙන්නේ නැහැ. කියන්නේ උත්තරම බැනුම් ගාවට පස්සේ ඒකට ඒක පිලුණු වෙලා කණ්ඩත් බෑ. හුස්ම රැල්ලට සිත ගියේ නෑ ස්වාමීන් වහන්සේ. ඒ වෙලාවේ මේ පටන් ගන්නකොටම ගේ වේදනාවකට සිත ගියේ. පටන් ගත්ත තැනකින් පටන් ගන්න හුස්මට ගියේ තැනකින් පටන් අරගන්න. පස්සේ ඕක දාන්න PC එකක් දාලා PS කියලා ලියලා පස්සේ ලියන්න. පෝස්ක්‍රිප්ට් මෙහෙම වුණාට ස්වාමීන් වහන්සේ මෙහෙම වුණේ කියලා. ඒක ඔක්කොම මේ විදිහටම මේ මූල කර්ම මේ කමඨාන් සුද්ධ කිරීමේ වාර්තාවේ ලියලා තියෙනවා. ඔබට මූල කර්මස්ථානේ බුදුපත් වෙච්චනින් පටන් ගන්න. ඒක ඉවරලගේ දැයි මට මේකට විනාඩි 10ක් ගියා. ඒ වෙනකොට මම මේ මෙත්ත මුච්ච කර්ණ භාවනා කරලා ආවේ. ඉතිවිලි වලින් ආවේ ඕන දෙයක් දාන්න පස්සට. එතකොට පටන් ගන්නේ මංගල කාරණාව. කුණකින් අසුබ මංගල්‍යකින් නෙවෙයි. ඒක තේරුම් ගන්න අපි. වැඩ කරන්නේ කවදාකවත් ඔය නෙගටිව් පැත්තෙන් කාගේවත් මේ කන්සල්ටන්ස් එකක් ගන්න යන්න එපා. එතකොට මුස්පේන්තුයි. අපි වචනෙන් කියන මුස්පේන්තුයි කියන්නේ හරිය තැනකින්. හරිය තැන ගිහිල්ලා ඒක එnde ඉස්සල් නම් ඇත්තටම ස්වාමීන් වහන්සේ උනේ වේදනාවක් තිබිලයි මේ කාවේ කියලා පස්සට දාන්න ඒක. ඒත් එතකොට ප්‍රශ්නෙට හරි ඇටෙන්ෂන් එක ගන්න පුළුවන්. අතම මේක මම නරක ස්වභාවයකින් නෙමෙයි බැලුවේ කොහොම හරි මම නම් බලන්නේම නරකටමයි. දැන් මම දෙන උත්තර වලින් පේනවනේ මම කිසිසේත්ම චිත්තක්ෂණයකත් අනුකම්පාව මෛත්‍රිය නැහැ මම මේ කරන්න හදන්නේ මේ මේ මෙහාට ගහලා මේ අනික් කටට කියන කරුණා කරලා ඒ තමන්ගේ වැඩේ කරන්න ඉස්සලා තක්කුමුක වෙන්නේ නැතුව ඒක ලියන ෆෝමැට් එකක් තියෙනවා. ඒ ෆෝමැට් එක නිවන නෙවෙයි. නමුත් කාලය ඉතුරු කරනවා. කොමියුනිකේෂන් හරියටම මෝල් ගහෙන් පිහේ මේ කිරි ගහට යනවා වගේ යනවා. ඉවරයි. මේ යන්න තියෙන අමාරුකම. ආයෙත් වරෙන් පටන් අරගමු අපි කමන්නේ ගණන් ගන්න එපා. මූලස්ථානයේ මම හුස්ම රැල්ලට සිත යොමාගෙන සිටින විටදී ශනිකයකින් වේදනාවක් මතුණා. ඒ වේදනාව දිහා බලා ඉන්න කොට ඒක විවිධ වශයෙන් පැතිරලා ශරීරයේ විවිධ ශබ්ද සහ දැනීම් වලට මගේ සිත යොමු වුණා. ඒ අතරතුර පසුතලයේ හුස්ම ගන්න බවද විවිධ සිතුවිලි එන බවද වැටහුණා. මේ తত্ত্বය ටික වෙලාවක් තිබිලා නැති වෙලා ගිහිල්ලා පරියන්කෙන් නැගිටලා ගියත් සාමාන්‍ය වෙලාවකදීත් මේ හිසේ වේදනාව එහෙම නැත්නම් ඔළුවේ දැනෙන අමුතු නලියන ගතියද සාමාන්‍ය වෙලාවදීත් දැනුණා. මගේ ප්‍රශ්නේ උනේ මේක සාමාන්‍ය දෙයක්ද මේ භාවනා නොකරන වෙලාවකදී සිදුවීම එහෙම නැත්නම් මේකත් භාවනාවටම සම්බන්ධද කියලා දැනගැනීමක් වෙනවා. කියවෙකේ වැඩි ටිකක් තියෙනවා. නමුත් මම මෙහෙම ඉල්ලීමක් කරනවා. භාවනා කියන වචනේ දාලා සතිය පිහිටීම කියන වචනේ හරහා ප්‍රශ්න ගන්න බලන්න. භාවනා කියන වචනේ ටිකක් නොම ගැවන වචනයක්, තහනම් වචනයක්. අපි මෙතන තියෙන සතිපට්ඨානේ සතිය පිහිටවනවා කියන වචනේ ඉඳගෙන ওই ප්‍රශ්න නැවත වර්ණ ගන්න බලන්න. මම පරියංකේ ඉඳලා සතිය වැඩිවීමට උත්සාහගත් විටදී හුස්ම රැල්ල තුලින් මම පටන් ගතිමි. හුස්ම රැල්ල ඇතුළට ගැනීම සහ පිටවීම දිහා බලමින් දැද්දී හිසේ වේදනාවක් වගේම ඇඟේ විවිධ දැනීම් මතුවුණා. මේ හැම සිතුවිල්ලක් දැනීමක්ම සතියට හසු කරගන්මින් සිටියේදී ටික වේලාවක් ගිය පසු එම වේදනාව සහ දැනීම් දුරු වී ගියත් පරියංකෙන් නැගිට සාමාන්‍ය වේලාවකදීත් මෙම සිම් වේදනා සහ දැනීම් යලි යලිත් මතුවෙන්නට වුණා. මෙව මෙම අවස්ථාවේදී මම සතියෙන් හිටියාද නැද්ද කියන්න පැහැදිලි දැනීමක් කියන්න අමාරුයි. හැබැයි කොහොම හරි මම තනියම හිටපු වෙලාවක තමයි මේ වගේ දැනුනේ. මේ తত্ত্বය සාමාන්‍ය දෙයක්ද එහෙම නැත්නම් මේ தත්ත්වය කියන එක දැන් ආයතනයක් වර්ණ ගන්න. මොකද්ද අහන ප්‍රශ්නේ දැන්? මේ ඉසේ වේදනාව සහ ශරීරයේ ඇතිවන විවිධ විවිධ චංචල කම්පන ගතිය සතියෙන් ඉන්න වෙලාවෙදිත් සතිය නැති වෙලාවෙදිත් සිදුවීම සාමාන්‍ය දෙයක්ද කියන එකයි මගේ ප්‍රශ්නේ වුනේ සෝන්න. මම කැමති අහලා කොහොමගේ උත්තරේ දැනගන්න. මොකක්ද හිතේ? දැන් මෙතෙන් කිව්වට පස්සේ මම හිතන්නේ කාටවත් තේරෙන්න ඕනේ. පළවෙනි සැරේ යවුවට වැඩිය දැන් තේරෙන්නේ මොකටද දෙන්න හදන්නේ කියලා. මම කැමති සභාවේ දැනගන්න. මම කැමති අපේ කැපකාරයා මොකද්ද මේ වගේ දෙයක් ගැන කතා කරනකොට මොකද අපි මේ ප්‍රශ්නේම හතර සැරයක් විතර කතා කරලා තියෙනවා. ඉතින් දැන් ඕම කියනකොට ඕන කෙනෙකුට තේරෙනවා ඉස්සලා අහනකොට අනිවාර්යයෙන්ම නොමගරිනවා. මාත් නොමග ගියා. ඒකට මම වගකීම් බාරගන්නේ මම කියනවා අතෝගේම වැරද්ද කියලා තියෙනවා. ඒක නිසා මට බණින්ඩයිජයක් තියෙනවා. ශෝකමල් මාල නිවාලා ශෝක නිවන ගීත ගයාලා ඊවට ගයන්නෙම ශෝක ගීත. පටන් ගත්ත දවසෙන් පටන් ගත්තේ කන පැලෙන්න වැඩකින් පටන් ගත්තා. අදත් එහෙමයි. ඒ නිසා දෙන්න මයික් එක හලාකොണ്ട് මම කැමති අනික් අයගෙත් අදහස් විමසන්න. අපි බලමු දැන් මේක ධම්මජීවහන්ට අපවත් වෙච්ච දවසක මේ ප්‍රශ්නයක් ආවා. දැන් අපි ඉස්ලාම යනවා හිටපු කැපකාරකස්. ආජීව ආපත් වෙනට මාත් අපත් වෙලා ඉතිසෙල්. උඹට කන පැලෙන්න ගහන මට ඉස්ලාමවත් වෙන්න. ඒ නිසා කන පැලෙන්න ගහන. මොකද මට ඕන විදියට වැඩ කරන්න. කැපකාරයට කොහෙද අයිතිවාසිකමක් තියෙන්නේ? නෑ නැවත ඉපදිලා එන්න ඕනේ. කියන්නේ බෑ. ඒකට කොහොමවත් අයිතියක් නෑ. එහෙම මට මට කියන්න නැතු මැරෙන්න. එනිසා හරි උත්තරේ කියන්න බෑ. උත්තරේ කියන්නේ උත්සාහයක් ගන්න බෑ. අනිකට උත්තර ලෑස්ති කරගෙන ඉන්න මම හැම කෙනාටම මයික් එක දෙනවා. බැන්නම් මයික් එක දෙන්න කැමති කෙනෙක් කවුද කැමති හැන්ඩල් කරන්නේ මොකද වෙලා යනවනේ කවුද කැමති මේ තමන්ගේ මේ බෙල්ල තියාන දංගෙඩියට දුමින්ද මොකද කියන්නේ අවසර ස්වාමීන් වහන්සේ දැන් ඔබ වහන්සේ කලින් ඉඳලම දීපු පැහැදිලි කිරීම අනුව අරයාගේ ප්‍රශ්න බැලුවාම සතිය පැවැත්වීමයි මූලික වෙන්නේ. එතකොට එයා කිව්වා සතිය තිබුණා කියලා ඒ වේදනාව තියෙන වෙලාවෙදිත් පැහැදිලිවම. ඉතින් සතිය තිබුණා නම් මම හිතන්නේ දුක් වෙන්න දෙයක් නැහැ කියලා. මේ සතිය පැවැත්වීම දිගටම වෙලා තිනවා කියන එකයි තේරුණේ සන්නස. සතිය පවත්තලා තියෙනවා සම්පජඤ්ඤය තිබිලා නැහැ. දන්නේ සතිය තිබුණාද නැද්ද කියලා. ඊට පස්සේ ආනිසංසරය. දන්නවනේ මේ අර හිටපු එකේම සතිය සතිය තමයි මේ තියෙන්නේ. මේ තමයි සතිය නිසා මේ sannivedana තමයි කියලා දන්නවනම් ඒ සතිය නෙවෙයි සම්පජඤ්ඤය. සතිය තියෙන බවට දැනීම. ඒක නැති වුණොත් සතිය තිබුණත් ආනිසංස ලැබුණත් ප්‍රශ්නයක් ඉදිරිපත් වෙනවා. තව කවුද කැමති මේ තම තමන්ගේ අර්ථකතන නැත්තම් මෝඩකම හෙලි කරන්න. මම සන්තෝෂ වෙනවා මේ වගේ ඒ කියන්නේ අපේ සාකච්ඡාවක ස්වරූපයෙන් මේ කියනවාට මේ එහෙම නැතුව මේ එක්කෙනෙක්ගේ මම ඔතෙන්ටික් මම විතරයි දන්නේ කියන එක නෙවෙයි. අපි ඉගෙනගත්ත දේ අපිට දිරවලා තියෙනවා නම් අපි එකිනෙකාට කණ්ණාඩියක් වෙන්න ඕන. අයියෙන් කතා කරන්න. මම පුළුවන් සිංහලෙන් කියන්නම්. මගේ සිංහල එච්චරම හොඳ නැහැ. Um, මට තේරෙන විදිහට සෝකෝවා um, කියපු දේ වාත් හොඳට සතියෙන් සේරම තේරෙනවාගේ ඔළුවේ තියෙන වේදනාව ඔදුවේ අර නලියන ගතිය ඒක දැන් මෙතන භාවනාව ඉවර වෙලා ගියා කිව්වට ඒක ඇඟේ තේරෙන්නේ ඒක ඉතින් ඒ මේ ඇඟේ තියෙන ස්වභාවය මේ නලියනවා මේ නටනවා ඇඟ ඇඟේ අර දැන් මම ෆ්ලක්ස් එකක් කියලා තියෙන්නේ ඒකට අර අපි අපේ එනර්ජි එක අපි කනෙක්ට් වුණාම මේක කොයි වෙලෙත් තියෙනවා. ඉතින් ඇස් වහගෙන කොයි වෙලාවෙ බැලුවත් ඒක එනවා. ඒකත් එක්ක දැන් ඔයා මේ හැද ගැහිලා ඉන්න බලන්න ඕන. It's how it is. You can't get rid of it. It's there. මම ස්වාමි මහත්මයාගෙන් අර පළවෙනි වතාව මගේ බොඩි ভাইබ්‍රේෂන් එක ගැන කිව්වහම මමත් මේ හාමුදුරන්ගෙන් අහුවේ මේක දැන් දිගටම තියෙනවා කියලා ඉතින් ඒක එහෙම තමයි එහෙම ඕන නැත්නම් භාවනා කරන්න එන්න එපා කියලා කිව්වා නෑ ඉතින් පොලිඩෝල් බොන්න පුළුවන් ගොඩක් කඩ තියෙනවා ඉතින් ලංකාවේ හොඳ හොඳ බීම જાති නෑ මේකේදී ආපු එක තමයි උත්තරයක් දෙන්නේ මේක ස්වභාවික දෙයක්ද කියලා අශෝකානවා මේ අම්මන්ඩි කියන ඔව් කියලා එච්චරයි තව කෙනෙක් කියනකොට ඔව් ස්වභාවිකයි කියලා ඉතින් මෙයාට ඉතින් දැන් ඉතින් හිත සන්තෝෂයි නැත්තම් හිතන්නේ අස්වාභාවිකයි කියලා. මොකද සතියෙන් හිතියට සතියෙන් ඉන්න බව වෙරිෆයි කරගන්න දන්නේ අපි භාවනා කියන වචනේ මේක පිස්සු අටලා අපි කියන්නේ සතිය කියන්නේ ඉඳගෙන ඉන්නකොට විතර නැගිටට පස්සේ සතිය නැහැ. ඉතින් භාවනා කරන්නේ නැහැ කියලා. ඕක නැති කරන කොච්චර කල්යනද කියලා බලන්න. කිව්වොත්ෙන් භාවනා කියන එක පැත්තක දාලා සතිය පැත්තෙන් ජීවිතය දිහා බලපන් කියලා. අපිට කරන්න දෙයක් නැහැ. අපි කොහොමද සතියින් ඉන්නේ? දැන් අපි දන්නේ නැහැ. ඉතින් ඒකල කියනවා බලන්න වෙන්න තිබුණ නැති නලියවිල්ලක් ඇවිල්ලා තියෙනවා. ඉතින් කැරකිල්ලක් ඇවිල්ලා තියෙනවා. ඒත් ප්‍රශ්නයක් නැහැ. මේක ස්වභාවිකද නැද්ද? කාටවත් කියන්නේ ඉස්සලා සම්පජඤ්ඤය තිබුණා නම් සම්පජඤ්ඤය කියලා කියන්නේ සතිය කියන බව දැනීම. සතිය කියන්නේ අවදිය. අවදිය කියන බව දන්නේ නැමොත් කැටගරිකලි වාක්‍යයක් කිව්ව මම ඒ වෙලාවේ හතෙන් හිටියත් නැද්ද දන්නේ නැහැ. ඒ කියන්නේ ඒක තමයි සම්පජඤ්ඤය කියන්නේ. සම්පජඤ්ඤය තිබුණා නම් දෙවෙනි එකක් කරන ඔබ බාරගනි. ඕක බාර ගන්නවා කියන දුක්ඛාර සත්‍ය බාර ගන්න. පළවෙනිම දුක්ඛාර සත්‍ය බාරගත්ත. බාරගත්තට පස්සේ මේන ඕක බරක් නෙවෙයි තිබිච්ච එකක්. ඉතින් අලුතෙන් මේ භාවනා කරලා ආපු එකක් නෙවෙයි. භාවනා කරුවේ නිසා මේ කැපී පෙනුණා. නිසා අපි ඇත්තටම භාවනාවෙන් ওই කිසිම දෙයක් ලබා ලබා ගන්න අවශ්‍යතාවයක් ඇත්තෙම නැහැ මේ කිසිම කෙනෙකුට. කිසිම කෙනෙක් අදහන්නේ නැහැ. සද්දාව නැහැ. ඒ සද්දා සිංහලෙන් කියන්නේ සද්දාව නැහැ. ඉතින් ඒක කිව්වම හරියට තමයි කට්ටියට අයියෝ සද්දාව නැති කට්ටිය. දැන් අපි මේ දාහනෙත් දෙනවා, සිලුත් වගේනවා, භාවනාත් කරනවා, නමත භාවනාත් කරනවා, ධම්මජීවහන්තික භාවනා කරනවා. ඒ සද්දාව නැහැ කියලා කියනවා කියලා කියනවා. ඒත් ඔය ඔය කියන සද්දාව නෙමෙයි මෙතෙන්ට ඕන කරන්නේ. මෙතන තියෙන්නේ verification. එතන එතන දැනගැනීමේ ආස් නැත්තම් පිපුණු මලේරුව එමල දනේදෝ මල කිදුවේ උඹ හැරරුව බලන්න එපා. පිපිලා ඉන්නේ. තාම ගිහිල්ලා කටුමැටි පිටිය බලන මම ලස්සනද කියලා. ඉතින් තාත් අම්මා කියනවා ඔබ කොහොමද පෙපිච්ච මලක් දුවේ හැඩරුව බලන්න එපා. මට උඹට කන්නාඩිය රන් දෙන්න සල්ලි නෑ. ලස්සනයි. කද්දාවත් පිළිගන්නේ නෑ. එදා පෘ탁ජනකම කියලා කියන්නේ මේ අර පෑදීතියට බොරදිය දානවා. ඒ සිංහලෙන් කියනවා ජීවිතේ මල් වේන් පල්. ඒක තේරෙනවනේ. ඒක නම් අශෝක කියලා තිබ්බම නමටම ගැලපෙනවා. දාහෝ ගානකමයි වැඩි. නිවන් දැක්කට පස්සේ වුණත් මට එකක් කියදයි මොනම දෙයක්වත් ලැබෙන්නෙත් නැහැ. මොනම තිබුණ දෙයක් නැති වෙන්නෙත් නැහැ. අඩ අඩේ මේක නෙමෙයි දුක්ඛ සත්‍ය කියන්නේ කියලා. ద్వාරයටම තියලා අනින්න ඕනේ. නැත්තම් හරියන්නේ නැහැ. හොඳයි අපි යනවා එන සක්මන් කරන්න. මම හිතනවා මේ තාප ප්‍රශ්න නැහැ කියලා. මම හිතා හිටිය දිගටම ප්‍රශ්න අහන්න මේක ගැන උත්තර දෙන්න. මම මෙතනින් නතර කරනවා. මොකද කියන්නේ? ප්‍රශ්න තියෙනවද? මාව අවධානය කරන්න හම්බ වෙන්නේ නැහැ. මාව. ලේදි නෑ අවසන් කරනවා කියන්නේ. කරදර තමයි ජීවිතයක හැමදාම මරණයටයි ටික ටිකවත් ලංවීම පින පමණයි ටිකකටවත් සෑහීම නිවන තමයි අප කාගෙත් සනසීම සාදු සාදු සාදු